අතිගරු පූජනීය රාජනක වනවාසනිකායේ ප්‍රධාන සංඝනායක පූජනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරක් ප්‍රමුඛ වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසර එවැගේම මෙම ආරණ්‍ය සේනාසනාධිපති මහමා කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ ප්‍රධාන ආරණ්‍ය වාසී සියලුම මහා සංඝ රත්නයන් අවසර ශාන්තිනායක ලෞතර සර්වඥ සම්මා සම්බුද්‍රජානන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් අවුරුදු 2600ක් සම්පූර්ණ වන මේ මොහොතේදී සම්බුද්ධ ශාසනයේ උන්නතිය පිණිස මහා සංඝ රත්නයේ විනය ශික්ෂාවන් අවබෝධය දියුණු කර ගැනීම පිණිස සංවිධානය කරගන්නට යෙදුන විනයඥානය පිළිබඳ අවබෝධය ඇති කර ගැනීමේ ධර්ම සාකච්ඡාමය අවස්ථාවකයි අද මේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම ඇත්තදී සිටින්නේ සාන්තිනායක ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ දේශනාවට වදාගෙනවා කුසෝ යතා දුක්ඛ හිතෝ අත්ථ නිවාන අන්තති කුසලන කියන මේ දෙය වැරදි වෙන ඇල්ලුවොත් වැරදි ආකාරයට ගත්තොත් ඒ පුද්ගලයාගේ ඒ තනකාගේ අත කැපිලා තුවාල වෙලා යනවා. සාමාන්‍ය දුක්කරාමත්තං නිරයායෝප පද්ධති. පොතනන කියන දේ බොහොම ප්‍රයෝජනවත් එවාගේම වටිනා දෙයක්. වැරදිව අල්ලාම ඒ විදිහේ විනාශයක් සිදු වෙනවා. ඒ වගේම මේ මහානකම පැවිද්ද කියන දෙයද යම් කිසි කෙනෙක් වැරදිවට අල්ලා ගන්නවා නම් වැරදි ආකාරයට පවත්වනවා නම් ලෙහෙසියෙන්ම පහසුවෙන්ම ඒ පැවිද්දාට අපායට යන්නට පාර සැකසෙනවා කියන එක ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාරනවා. සර්වඥයන් වහන්සේගේ දේශනාව ආඥා දේශනා, වෝහාර දේශනා, පරමාර්ථ දේශනා වශයෙන් තුන් ආකාරයක් වෙනවා. ආඥා කියලා කියන්නේ භික්ෂූන් වහන්සේලාගේ සීලය, විනය, ආරක්ෂා වීම පිණිස දේශනා කොට වදාළ නීති මාලාව බෝහාර දේශනා කියනවා සූත්‍ර පිටකයේ සඳහන් වෙන එදිනදා දේශනාවේ සඳහන් වෙන විවහාර දේශනාව පරමාර්ථ දේශනා කියලා කියන්නේ අභිධර්ම පිටකයෙන් සඳහන් වෙන්නා වූ දේශනාවක්. එවැගේම යථාපරාධ යථානුලෝම යථා ධර්ම කියලා මේ විදිහටත් මේ ධර්මය හඳුන්වනවා. එයින් යථා පරාධ කියලා කියන්නේ මේ විනය දේශනාවටයි. සංවරා සංවර කතා, දේක්ඛි විනිවේදන කතා, නාම රූප පරිච්ඡේද කතා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව සඳහන් වෙනවා. මේ විදිහට ඒ ප්‍රභේදගත වෙන අනුශාසනාවන්ගෙන් යථා යථා යථාපරාධ එවැගේම සංවරා සංවර කතා ආඥා කියන මේ දේශනාවන් වලින් අදහස් වෙන්නේ භික්ෂූන් වහන්සේලාගේ ආඥා ව්‍යතික්‍රමන නැත්තම් අසංවරකම් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ පනවා වදාළ දේශනාවන්. ඒවා ව්‍යතික්‍රමණය කරමි, උල්ලංඝනය කරමි යම් කෙනෙක් ඇතිරෙනවා නම් ඒ වික්තුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශාසන අනුශාසනාව ඉක්මවා කටයුතු කරන තැනෙක් වෙනවා. ශාසනයෙන් තොරනා වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. විනයෝම නාම සාසනත් ආයු. විනය කියලා කියන්නේ මේ සාසනේ ආයුධය. විනයේ සිටේ සාසනං තිතං හෝති. යම් කිසි කෙනෙක් විනය ආරක්ෂා කරනි, විනය පිළිපදිනි, විනයානුකූලව හැසිරෙනවා නම් ඒ වික්තුන් වහන්සේ ඉන්න තාක් කාලයක් මේ සාසනය රැකෙනවා ආරක්ෂා වෙනවා කියන එක හරි. කරගෙන මේ මොහොතේදී ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරමා වදාළ මේ විනය ශික්ෂාවන් අතර සාමෝක්ෂ සංවර සීලය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ප්‍රාතිමෝක්ෂය පිළිබඳව වික්තුන් වහන්සේලාට දිනෙදා ජීවිතයේදී තමන්ගේ පැවිද්ද සාර්ථක කරගන්නට පැවිදි ජීවිතය නිවැරදිව පිළිපිදුව පැවිද්දේ පරමාර්ථය කරා මෙහෙවීමට අවශ්‍ය කරන පරිසරය සකස් කිරීමයි මේ විදිහින් සිදු කෙරෙන්නේ. පළමුවෙන් සඳහන් වෙනවා යෝපන්නික්ඛෝ වික්ඛෝනම් සික්ඛාසාචිර සමාපන්නෝ සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවිකත්වා මේතනං ධම්මං පරිත්තේවෙය්‍ය අන්තමතෝ ත්‍රිගණ්ඨාන ගතායති පාරාජිකෝ හෝති අසංවාදෝ ඒ රාජිනෝක්තේ සඳහන් වෙන පළවෙනි පැනවීම පාරාජික හතරක් සංඝාන්තේත 13ක් ඒ වගේම අඤ්‍යත දෙකක් මිත්‍යාක්‍ය පටිච්ච තියක් සුද්ධ පාටිච්ච 92ක් පාටිදේශනීය 8ක් ඒ වගේම දේශියා 75ක් ආදි වශයෙන් මේ විදිහට ප්‍රාතිමෝක්ෂය සම්පූර්ණත්වයටපත් වෙනවා. ශික්ෂාපද 220ක් පමණ ශික්ෂාපද පවතිනවා. මේ භික්ෂුන් වහන්සේලාට ප්‍රධාන වශයෙන්ම Tamanගේ පැවිත ආරක්ෂා කරගන්නට සම්පූර්ණයෙන්ම පිළිසිදුව පවත්වා ගන්නට සතර පාරාණිකාවන් අවශ්‍ය වෙනවා. ඒ පළමුවෙන් තමයි මෛත්‍රණ ධර්ම පාරාණිකාව. යෝගන භික්ඛු යම් භික්ඛුවක් වනාහි පික්ඛූණං පිට්ඨාතා කියන සමාපන්නෝ පික්ඛූන් වේ සමාන සංවාදයට පැමිණියේ සිද්ධං අපස්සක්ඛාය ඒ ශ්‍රේෂ්ඨ උත්තම සීලය ප්‍රතික්ෂේප නොකොට දුර්වලයන් අනාරිකත්වා තමන්ට ඒ පැවිද්ද පිරිසිදුව පවත්වා ගන්නට නැහැකි බව ප්‍රකාශ නොකොට මේ තුනම් ධර්මං පරිපේවේය මෛත්‍රන ධර්මයේ සේවනය කරන්නේ නම් අන්තමතෝ ත්‍රිරක්ඛාන ගතායති යටත් ත්‍රිතේන් අන්තිම පරිච්ඡේදයේ ත්‍රිකන් ගත ඉත්‍යයක් හා සමගවත් ඒ අසත්‍යයන් මෙහි යෙදෙනා පාරාණිකෝ හෝති පැවතුනේ වෙයි අසංවාදෝ විසුණු වහන්සේලා සමග එදිනෙදා කටයුතු සිදු කිරීමට සුදුස්සෙක් නොවන්නේය කියන මේ ශික්ෂාපදයේ සාමාන්‍ය තේරුමයි මේ ශික්ෂාපදය අපි විග්‍රහ කරනවා නම් එවාගේ පැහැදිලි කරනවා නම් මේ ශික්ෂාපදය තේරුම් ගැනීමට ධර්මයේ සඳහන් වෙනවා සත්‍ය දතාකාරයක් නිදාන උත්තර ආදී වශයෙන් ඒ නිදාන කිය වශයෙන් මේ බුදුරජාණන් වහන්සේ මේ පාරාණිකාව පළමුවෙන් දේශනා කරන්නට යෙදුනේ විශාලා මහනුවරදී විශාලා මහනුවරදී තමයි පළමුවෙන් නිදානිය කියන කියන්නේ ඒ ශික්ෂාපද පනවන්නට හේතු කාරණා වූ නගර ග්‍රාමයන් ඒ පිළිබඳව සඳහන් වෙන්නේ හිතහානි කියන එකෙන් සඳහන් වෙන්නේ පැහැදිලි වන්නේ. ඒ වගේම පුද්ගලයා ඒ වැරැද්ද කරපු කෙනා වික්තාපද උල්ලංඝන කරපු වික්තුන් වහන්සේ තමයි පුද්ගල නාමයෙන් හඳුන්වන්නේ. ඒ වගේම වස්තුව ඒ කරපු වැරැද්ද ක්‍රියාව වස්තුව නමින් හඳුන්වනවා. මේ විදිහට මේ සත්‍ය රසාකාරය පිළිවෙලින් අපි තේරුම් ගන්නට වටහා ගන්නට ඕන කරනවා. ඒ අනුව මේ පාරාජිකාව බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාරන්නේ සුදින්න කියන විත්තුන් වහන්සේ තමන් වහන්සේට පැවිද්ද නිවැරදිව පිළි කරගෙන යන්නට අවශ්‍ය නිසා තමන්ගේ මව්පියන්ගෙන් සිදුවෙන ගැහැට අරදරය මගහරවා ගැනීම බලාපොරොත්තුෙන් තමන්ගේ පුරාණ භාර්යාව සමග සංසාරයේ යෙදීම මුල් කරගෙන මේ ශික්ෂාපදයේ පළමුවෙන්ම පරවන්න තියෙනවා උත්සාහමය පැනවීම පරමයේ පැනවීමේදී පඤ්ඤාක්තිය යෝපන බික්ඛෝ මේතුණං ධම්මං පතිතේවේය පාරාණිකෝ හෝති අසංවාතෝ පඤ්ඤාක්ති අනුපඤ්ඤාක්ති වශයෙන් මේ ශික්ෂාපදේ විග්‍රහ වෙනවා එතකොට පරමයේ පඤ්ඤාක්තිය යෝපන බික්ඛෝ බික්ඛෝ මේතුනා ධම්මං පටිච්චේවිය පාරාණිකෝ හෝති අසංවාදෝ අනුප්‍රඥාප්ති දෙකක් තිබෙනවා මේ සික්ඛාපදයේ අන්තනංගෝ විරක්ඛාංගතායති පාරාණිකෝ හෝති අසංවාදෝ එවැගේම වික්ඛෝණ සික්ඛාසාරිය සමාපන්නෝ සික්ඛා අපච්චක්ඛාය දුක්ඛයන් අනාරිකත්වා කියන මේ අනුත් ප්‍රඥා මේ අනුප්‍රඥාප්තිය ඒ විදිහට ප්‍රඥාප්තිය අනුප්‍රඥාප්තිය වශයෙන් පවතිනවා. ඒ වගේම තව මේ ප්‍රඥාප්තිය පැනවීමේදී බුදුරජාණන් වහන්සේගේ ශික්ෂාපද පැනවීමේදී මේ ප්‍රඥාප්ති අටක් නවයක් පවතිනවා ප්‍රඥාප්ති අනුපඤ්ඤාප්ති පදේශ පඤ්ඤාප්ති සාගර සාපදෝ පඤ්ඤාප්ති ඒ වගේම අනුපන්න පඤ්ඤාප්ති ආදි වශයෙන් මේ විදිහට ඒ පැනවි රාශියක් පවතිනවා නමයක් තිබෙනවා. ඒවා දැන් මේ පොතේ සඳහන් වෙලා තිබෙනවා. පදේත පඤ්ඤාති තා පඤ්ඤාප්ති අසාධාරණ පඤ්ඤාප්ති ඒකතෝ පඤ්ඤාප්ති උගතෝ පඤ්ඤාප්ති වශයෙන් මේන් පඤ්ඤාප්තිය කියලා කියන්නේ සික්ඛාපදේ මූලික පැනවීම එවාගේම අනුපඤ්ඤාප්තිය කියලා කියන්නේ ඒකට එකතු කිරීම මේ එකතු කිරීමේදී අනුපඤ්ඤාප්ති පැනවීමේදී ගරුක කරුණාපත්ති වලදී බුදුරජාණන් වහන්සේ ඒ සික්ඛාපදේ තද කිරීමක් සිදු කරලා තියෙනවා එවැගේම ලහුකාපත්ති වලදී පිටාපදේ නිහිත කිරීමක් ඒ අනුප්‍රඥාප්තිය වලින් සිදු වෙනවා. එවැගේම අනුපාන පඤ්ඤාප්ති කියලා කියන්නේ කාරණයක් නැතුව විශේෂ කාරණයක් හේතුවක් නැතුව පනවපු පිටාපද. ඒ පිටාපද දැනවීම සිදු වුණේ විතුලි වහන්සේලාගේ මහා උපසම්පදාව දීමේදී අෂ්ටගරු ධර්ම පැනවීම සිදු කළා. මහා ප්‍රජාපති ගෝධමී මේ අෂ්ටගරු ධර්මයන් පිළිගන්නවා නම් ඒ තුලින් ඇයට මහා උපසම්පදාව පිළිගනවා කියන ලෝතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළා. ඒ අනුව ඒ අනුපන්න පඤ්ඤාක්තිය පැනවුනේ ඒ වික්ෂුන් වහන්සේලා උදෙසා කාරණයක් හේතුවක් වරද්දක් නැතුව පනවපු නිසා. සම්පත්ත පඤ්ඤාත්තිය කියලා කියන්නේ ප්‍රදේශ සීමාවක් නැතුව ලෝකයේ අහවල් රටක පමණක් සීමා වෙන සික්ඛාපද නැත්නම් ආයේකට පමණක් සීමා වෙන සික්ඛාපද කියලා එහෙම බෙදීමක් නැතුව තම දාකන තම ප්‍රදේශයකටම එකසේ සමකාලීන රැකේ යුතු සික්ඛාපද පරේත පඤ්ඤාති කියලා කියන්නේ ප්‍රදේශයකට පමණක් මධ්‍යම දේශයකට පමණක් තේමා වුණු සික්ඛාපද පහක් පමණ තිබෙනවා. ඒ සික්ඛාවන් මේ මධ්‍ය දේශයේ පමණක් රැකේ යුතුයි. ඒ කියන්නේ දවස් 15කට පමණක් නෑ. ඒවා වගේම තේ කුපාවිච්චි කිරීම ආදී මේවා. ඒ වගේම පස් නමකට දහනාවකට සීමා වෙන උපසම්පදා විනය කර්මයේ තියෙන මේ ආදී දේවල් මාත්‍ය දේශයේදී සිදු කළ යුතු වෙනවා. ඒවා මාත්‍ය දේශයට පමණයි අයිති වෙන්නේ බාහිර වූ මාත්‍ය දේශයේ පිට ප්‍රදේශවලදී ඒවා බලපාන්නේ නැහැ. ඒ වගේම සාර සංසාර පඤ්ඤාති කියලා කියන්නේ වික්තු වික්තුණී කියන දෙපස්සේටම සමානව එක විදිහටම හැරස් සිද්ධ වෙන වරද සිද්ධ වෙන ආකාරයෙන් පනවවදාන සික්ඛාපද. අසාධාරණ පඤ්ඤාති කියනවා වික්තුන් වහන්සේලාට පමණක් සීමා වෙන. වික්තුණීන් වහන්සේලාට පමණක් සීමා වෙන විනය සික්ඛාපද. ඒකතෝ පඤ්ඤාති උපතෝ පඤ්ඤාති කියන දෙකෙන් සිද්ධ වෙන්නේ ඒ විදිහටම ඒ වික්ෂුණී වහන්සේලාට හෝ වික්ෂුණී වහන්සේලාට පමණක් පනවපු ශික්ෂාපද ඒකතෝ පඤ්ඤාති දෙගොල්ලටම සාධාරණව පනවපු ශික්ෂාපද උපතෝ පඤ්ඤාති වශයෙන් හඳුන්වනු ලබනවා ඒ විදිහට ඒ පනවපු ශික්ෂාපදයන් උල්ලංඝනය නොකොට ආරක්ෂා කර ගැනීම උපසම්පන්න වික්ෂුන් වහන්සේ නමකගේ යුතුයකමක් වෙනවා. ඒ තමන්ගේ සීලය දිවිහිමි පිරිසිදුව නිවැරදිව ආරක්ෂා කරගන්නට මේ වික්ෂුන් වහන්සේ උත්සාහවත් වෙන්න ඕන කරනවා. එවාගෙම ඊළඟට ආනත්තිය ඇනවීම බුදුරජාණන් වහන්සේගේ පැනවීම ඒ පැනවීම යම් කිසි වික්ෂුන් වහන්සේලා මෛත්‍රී සේවනයේ සිදු කරනවා නම් උන්වහන්සේ පාරාජිකා වෙනවා. කෙලින්ම පාරාජිකාපත්තියට පත් වෙනවා මහානකමෙන් තොර පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ සාමණේර දෛත්‍යවත් විතරණේවත් පිළිගන්නේ නැහැ. ගිහි ගුණයන් සීලය බෙදෙන විට ඒ සමාදන්ව සීලය පමණයි. ඒ ශික්ෂා පදයේ පමණයි කැඩෙන්නේ. අර තමන් උල්ලංඝනය කරන වැරැද්දෙන් ඒ එක ශික්ෂා පදයෙන් කැඩෙන්නේ. විතරණිය පිළිතනවා. නමුත් වික්තුන් වහන්සේ නමකගේ සීලය සම්පූර්ණයෙන්ම නැති වෙලා අෂ්ටමණේක බවට පත් වෙනවා. මහානකම නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට ඒ ඇනවීම ආනත්තිය, පාරාජිකාපත්තිය, ඒ වගේම සංඝාරිතේත, තුල්ලක්ෂය, පාදිත්‍ය, දුක්ඛඩ, දුක්ඛාපිත ආදී වශයෙන් මේ ආපත්තේ කාසියක් බුදුරජාණන් වහන්සේ පනවලා තිබෙනවා. ඒත් ඒ මෙහිදී මේ සික්ඛාපදයේදී පාරාජිකාපත්තිය, අනුබුදුරජාණන් වහන්සේගේ ඇනවීම. ඒ වගේම ආනත්ති ආනත්තාපත්ති නාපත්ති ඒ වගේම ආපත්‍ය වශයෙන් පාරාජිකාව සිද්ධ වෙනවා ඒ වගේම ආසන්න කර්මයේ හැටියට දුෂ්කර සිද්ධ වෙනවා යම් කිසි ඒ ආපත්‍ය සිදු වෙන ආකාරය පිළිබඳව ශික්ෂාපදයේ සඳහන් වෙනවා පාරාජිකාවට සම්බන්ධ වෙන පුද්ගලයෝ නැත්නම් සත්වයෝ 12 දෙනෙක් ඉන්නවා තත්වයෙන් 12 දෙනෙක් ඉන්නවා මේ පළමුවෙනි පරාජිකාවට. ඒ කියන්නේ මනුස්ස ස්ත්‍රිය, තිරිසන් ස්ත්‍රිය, අමනුස්ස ස්ත්‍රිය, එවැගේම මනුස්ස පණ්ඩක, අමනුස්ස පණ්ඩක, තිරිසන් පණ්ඩක, මනුස්ස උපතෝ ව්‍යංජනක, අමනුස්ස උපතෝ ව්‍යංජනක තිරිසන් සුභසෝඥයන් යනක මනුස්ස පුරුෂ අමනුස්ස පුරුෂ තිරිසන් පුරුෂ කියලා සත්‍යව වශයෙන් 12 දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ වගේම මාර්ග වශයෙන් මේ පරාජිකාවට හේතු වෙන මාර්ග වශයෙන් 30ක් සඳහන් වෙනවා. ස්ත්‍රීගේ මාර්ග තුනක්, ඒ වගේම පුරුෂන්ගේ මාර්ග දෙකක් වශයෙන්. ඒ කියන්නේ මුඛ මාර්ගය, මුත්‍ර මාර්ගය, පස්සාව මාර්ගය, එවැගේම වක්ඛ මාර්ගය කියන මාර්ග තුනයි. ඒ තුන සත් මනුස්ස ඉස්පේ තිරිසන් ඉස්පේ එවැගේම අමනුස්ස ඉස්පේ කියන තුන් දෙනාගේ වශයෙන් නමයක්, එවැගේම දුබසෝඥානයේ කියන වශයෙන් මාර්ග නමයක්. පණ්ඩකයන්ගේ වශයෙන් මුඛ මාර්ග, වර්ථ මාර්ග කියන මාර්ග දෙක සහිත මාර්ග හයක්, ඒ වගේම පුරුෂයන්ගේ මාර්ග හයක් වශයෙන් මාර්ග 10 30 මේ පාරාධිකාවට සම්බන්ධ වෙනවා. මේ විදිහට ඒ පළවෙනි පාරාධිකාවේදී ඒ ආරණ්‍යතාපත්තියක් සම්පූර්ණ වෙන්නට උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් මේ කියන මාර්ගවලින් එහෙක තමන් වැරැද්දෙහි යෙදුනා නම් ඒ භික්ෂුන් වහන්සේගේ මහානකම සම්පූර්ණේ නැති වෙලා විනාශ වෙලා අභෞගේ පුජ්‍යලේ අක්‍රමණේ බවට පත් වෙනවා. ඒ වගේම ජීවිතයේ ආපත්තියට පත් නොවෙන්නට නම් කොමන්ත කළ යුතු වන්නේ භික්ෂුන් වහන්සේ නමක් ඒ සිතාබල උල්ලංඝනය නොකොට ලැජ්ජාබලයක උපදවාගෙන සංවරයේ පිහිටා කටයුතු කරන විට ඒ භික්ෂුන් වහන්සේට ආපත්තියෙන් වැළකීමට පුළුවන්කම ලැබෙනවා. විපාති වශයෙන් විපත්තිය මේ වැරැද්ද සිදු කිරීමෙන් මේ වික්තුන් වහන්සේට වෙන විපත්තිය කුමක්ද? සීල සීල විපත්තිය, ආජීව විපත්තිය, එවාගෙම දිට්ඨි විපත්තිය ආදී වශයෙන් විපත්ති හතරක් පවතිනවා. එතකොට මේ කියන වැරැද්ද සිදු කරාම ඒ වික්තුන් වහන්සේට මේ සීල විපත්තිය, සීලේ සම්පූර්ණේ නැති වෙලා විනාශ වෙලා යනවා. එවාගේම මේ ශික්ෂාපදය සම්පූර්ණ වෙන්නට අංග දෙකක් සම්පූර්ණ වෙන්නට ඕන කරනවා. තේරෙන චිත්තය ඒ කියන්නේ තමන් මෛතුන සේවනයේ කිරීමේ අදහස කැමැත්ත තිබෙන්නට ඕන කරනවා. ඒ වගේම ඒ මෛතුන සේවනයේ කිරීම කියන මේ අංග තුන තමන්ගේ හිතත් ඒ වගේම වැරැද්ද සිදු කිරීමක් කියන අංග දෙක සම්පූර්ණ වීම තුළින් ඒ ආපත්‍ය සිද්ධ වෙනවා. සමුත්‍රාණ සමුත්ථාන කියලා කියන්නේ ඒ සික්ඛාපදේ සම්පූර්ණ වෙන්නට අවශ්‍ය කරන කාරණාවක් තව රාශියක් තිබෙනවා. ඒ තිබෙනවා සමුත්ථාන නමින් හඳුන්වනවා අංග හයක් අවශ්‍ය වෙනවා අයේ ඒ වගේම වචනයේ ආය වචන දෙකෙන් ඒ වගේම කායෙන් සිතෙන් වචනයෙන් සිතෙන් ආය වචන සිත කියන මේ තුනෙන්ම සිද්ධ වෙනවා. ඒවට කියනවා සමුත්ථාන කියලා. ඒවා පිළිබඳව විස්තරයක් මේ පොතේ සඳහන් වෙනවා. ඒ අනුව අපට තවත් මේ විස්තර හොඳට දැනගන්නට පුළුවන්. ඒ වගේම තවත් තිබෙනවා මේ සමුත්ථාන නමින් හඳුන්වන කොටස් 13ක් පවතිනවා. පරම පාරාජික සමුත්ථාන, අදින්නාදාන සමුත්ථාන, සංචාරිත සමුත්ථාන, පඨම කටේ සමුත්ථාන ආදී වශයෙන් මේ විදිහට තව සමුත්ථාන රාශියක් පවතිනවා අර සමුත්ථානයන් යෙදෙන ආකාරය අනුව ආහාර සමුත්ථානයන් යෙදෙන ආකාරය අනුව ඒ සික්තාපද වලට ඒ නම් විවහාර කරනවා ඒවා කියනවා දහස් තුනක් සමුත්ථාන ඒ වගේම කිරියා කිරියා කියලා කියන්නේ මේ ශික්ෂාපදයේ සිද්ධ වෙන්නේ මොන විදිහට කටයුතු කිරීමෙන්ද මොන විදිහට හැසිරීමෙන්ද කියන කියන කාරණය. ඒකට කිරියතෝ සමස්ථාති කිරීම තුළින් හැදෙන සිද්ධ වෙන ඇවක් තියෙනවා. ඒ වගේම අකිරියතෝ නොකිරීම තුළින් සිද්ධ වෙන ඇවක් තිබෙනවා. කිරියා කිරියතෝ කලයුක්ත නොකිරීම තුළින් ඇති වෙන ඇවක් සිද්ධ වෙනවා. ඉතින් මේ මේ විදිහේ කරුණු වලින් මෙතනදී අපට පළමුවෙනි පාරාටිකාව සිද්ධ වෙන්නේ හැසිරීම තුලින් ක්‍රියා කිරීම තුලින් එනම් තමන් වික්ෂූන් වහන්සේ මෛත්‍රණ ධර්මයේ යෙදීම තුලින්මයි මේ වැරැද්ද සිද්ධ වෙන්නේ වෙන කිසිම ක්‍රමයකින් සිද්ධ වෙන්නේ නැහැ ඒ වගේම සංඥාව සංඥාව කියලා කිව්වහම මේ සිතාපදයේ වැරැද්ද Tamanට සිදුවීමට හේතු වෙන අදහස කුමක්ද සංඥාව හැඟීම කොහොමද ඊට මේ ශික්ෂාපද අනුව දෙආකාරයකට මේ වැරැද්ද සිදු වෙනවා සංඥා විමුක්ත නෝ සංඥා විමුක්ත කියන මේ දෙආකාරයෙන් ඊට පාරාණිකාවලදී පටිච්චකාපත්තිවලදී අනිවාර්යයෙන්ම නෝ සංඥා විමුක්ත සංඥා විමුක්ත හැඟීම තමන්ගේ ඒ වැරැද්ද සිදු කිරීමේ අදහස නොමැතිනම් ඒ වැරැද්ද සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ සිතාපදයේදී පළවෙනි පාරාධිකාවේදී අපට දේරෙන්නට තිබෙන අපි මේ වැරැද්ද සිදු නොකර හැරීම තුලින් දැන් ඒකට උදාහරණයක් වශයෙන් සඳහන් වෙනවා යම්කිසි තමන් හොඳින් ගුණය රැකගෙන සීලය රැකගෙන ඉන්න අවස්ථාවක තමන් කෙරෙහි විරුද්ධ වූ තමන්ගේ සීලේ ගුණය රකින්නට විරුද්ධ වූ විරුද්ධ වික්තුන් වහන්සේ නම එහෙම නැත්නම් විරුද්ධ රජවරු හොරහඳුරු ආදී අය ඒ වික්තුන් වහන්සේගේ සීලේ ගුණය විනාශ කරන්නේ අදහසින් ඉන්ද්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගෙනල්ලා බලහත් ආවේ ඒ වික්තුන් වහන්සේගේ සීලය නිදෙන්නට අසත්‍ය හර්ධිය යොදවනවා ඒ අසද්ධාර්මයේ යොදවන වෙලාවේදී වික්ෂූන් වහන්සේ ඒ ඉවසන්නේ නැත්නම් ඒ ක්‍රියාව තමන් විතින් අනුමත කරන්නේ නැත්නම් එහෙම ප්‍රතික්ෂේප කරමින් නොයවනවා ඒ වික්ෂූන් වහන්සේට ඒ ආපත්තියෙන් වළකින්නට පුළුවන්කම ලැබෙනවා. තමන් ඒක ඉවසුවොත් අනුත්තලා කියලා එහෙම මේ වෙනද පුළුවන් කමක් නැහැ අහවල් පුද්ගලයෝ මගේ අතුරුකමට මගේ ඒක වෛරයෙන් මේ දේ පිළිගලා මට මේකේ වැරද්දක් නැහැ කියලා බේරෙන්න පුළුවන් කමක් එහෙම නැහැ. තමන්ට ඒ හිත යෙදුනොත් එහෙම තමන්ගේ කැමැත්ත ආකාර ඕනෑකම ඒ ඒ ක්‍රියාවට යෙදුනොත් එහෙම. ඒ නිසා තමන්ගේ හිත තමන් හැක ගන්නට ඕනේ කරනවා. ආරක්ෂා කර ගන්නට ඕනේ එහෙම ආරක්ෂා කරගත්තොත් ඒ රැතෙන් දේවීමා වැරැද්දෙන් ආපත්‍යයෙන් නිදහස් වීමක් ඇති වෙන්නේ නැහැ අනිවාර්යයෙන් වැරැද්ද සිද්ධ වෙනවා. ඒක තමයි සංඥා සංඥා විරෝධ කියලා හඳුන්වනු ලබන්නේ. ඊයේ තොරුණා නම් වැරැද්දෙන් නිදහස් වෙනවා. නෝ සංඥා විරෝධ කියලා කියන්නේ අචිත්තකාපත්ති. අචිත්තකාපත්ති වලදී හදහස නැති උනායි කියලා නැහැ. ඒ වැරැද්ද සිද්ධ වෙනවාමයි. විකාල භෝජන ආදී ශික්ෂා පදවලදී තමන් ආහාර ගන්න හවක් වර්ගයේ විකාලේ ආහාර ගන්න අදහසක් නැහැ කියලා හිතියට තමන් දස් අතරේ තිබෙන ආහාර ද්‍රව්‍ය ආදී යුත එවාගෙම තමන් පානය කරන වතුර භාජනයේට ආහාර ද්‍රව්‍ය වැඩිලා ඒ වගේම පානය කෙරුණොත් තමන් නොදැනුවත් උනායි කියලා නැහැ ඒ ආපත්‍ය සිද්ධ වෙනවා එතකොට ඒකට කියනවා නෝ සංඥා විමුක්ත කියලා. හැඟීමෙන් තොර වුණයි කියලා විරහක් වීමක් නැහැ කියන තේරුම එින් සඳහන් වෙන්නේ. ඒ වගේම චිත්ත චිත්ත කියවහම පටිච්චක අටිච්චක කියන ආපත්‍ය. එතකොට හිත යෙදලා කෙරේ නැව ඒ වගේම හිත නැතුව අරහදන්වත් කරගෙන ආපත්‍ය. වාජ්‍ය වයස කිව්වහම වරදවල් දෙකක් තියෙනවා. ලෝක වජ්‍ය පන්නක්ති වජ්‍ය කියලා. යම් ලෝකයා අතර නරකය කියලා සම්මත වුණා වූ ඒ වගේම ඒකේ විපාක වශයෙන් සතර ආපාදාදී දුක්ඛයට පත් කරන පහකට හෙළන යම් වැරැද්දක් යම් අකුසලයක් පාපක් ක්‍රියාවක් වේ නම් ඒක දුක වශයෙන් පණ්ණාති වචන කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් පිටුන් වහන්සේලාගේ එදිනෙදා සංවර භාවයේ පිහිට එදිනෙදා හික්මීම පිහිට සීල විසුද්ධිය පිහිට දේශනා කොට වදාළ තැනදී ඒවා උල්ලංඝනය කිරීම පණ්ණාති වචනයක් වෙනවා. එතකොට මේ සිතාපදයේදී සඳහන් වෙන්නේ එක ලෝක වචනයක් අපාය ගාමි අකුසලයක් බවට පත් වෙනවා මේ පළවෙනි පාරාණිකාව. ඒ වගේම කම්ම කම්ම කිව්වහම කාය කම්ම, වාචික කම්ම කියලා කර්ම දෙකක් පවතිනවා. කයෙන් වචනයෙන් පිළිවෙන්නේ නැව. එතකොට මේක කයෙන් පිළිවෙන්නා වූ අවතාරය. වික්ෂුන් වහන්සේ නමක් තව වික්ෂුවක කිව්වොත් වෙනත් කෙනෙක් දූෂණය කරන්නට කියලා. එහෙම අනකෙරුවට එහෙම නැවත සිද්ධ වෙන්නේ නැහැ. ඒ වික්තුන් වහන්සේ නමක් අසත් ධර්මයේ යෙදීමේ වශයෙන් දුෂ්කරාපත්‍යක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් පාරාධිකාවේ නෙමෙයි අනකරන කෙනාට වචනෙන් කරාට ඒ අරුත සිද්ධ වෙන්නේ නැහැ පාරාධිකාවේ නෙමෙයි දුෂ්කරයක් පමණක් සිද්ධ වෙනවා. එනිසා අයිත්ම කිරීම තමයි මෙතනදී මේ ආපත්‍ය සිද්ධ වෙන්න හේතු වෙන කාරණේ. ඒ වගේම කුසල වශයෙන් කුසලත් එක වශයෙන් කුසල චේතනාවෙන් කුසල අදහමින් ඒ වගේම අකුසල අදහමින් තරහවෙන් ආදී වශයෙන් අනුන්ට අයහපත කිරීමේ අදහමින් ඒ වගේම අව්‍යාකෘත කියලා කුසල හෝ අකුසල හෝ සිදු නොවන ආකාරයට ඒ හිතේ මනහත් බව ඇති කරගෙන කිරීම කියන මේ කාරණේ. මේක තමයි කුසලත් ක්‍රියේ කියලා කියන්නේ. මාත්‍යස්ත භාවයේ කුසලොත් කුසල අරහතකුත් නැති අකුසල අරහතකුත් නැති සාමාන්‍ය හිතේ මාත්‍යක්ත භාවයේ ඇදව සිදු කරනවා. ඒකට මේ ශික්ෂාපදයේ සිදු කරන්නේ තනි කරම ලෝභ සහගත සංහාව මුල් කරගෙන අවිද්‍යාවෙන් සිදු කරන ක්‍රියාවක් බැරි අකුසල ක්‍රියාවක් වෙනවා. ඒ වගේම වේදනාත්මක වශයෙන් සුඛ වේදනාව අරමුණු කරගෙන මේ ඒ වගේම දුක මධ්‍යස්ථ වේදනාව අරමුණු කරගෙන මේ ශික්ෂාපදයෙන් පිට වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ පළමුවෙනි පාරාධිකාවක් තියෙනවා. පිළිවීම ඒ අංග මේ විදිහට සම්පූර්ණ වෙනවා යම් කිසි වික්‍රෝන් වහන්සේ නමක් තමන්ගේ නොදැනුවත්කම නිසා අඥානතාවය නැත්නම් මේ ශික්ෂාපද පිළිබඳව දැනීමක් අවබෝධයක් ආදී නොමැතිකම නිසා මේ ශික්ෂාපදේ උල්ලංඝනය වෙන්නට පුළුවන්. ඒ වගේම අලාජ්‍යතාවය ඒ කියන්නේ කිසිම ලැජ්ජාවක් නැතිව, භයක් නැතිව, තැතිගැන්මක් නැතිව, පරලෝක පිළිබඳ හැඟීමක් නැතිව තමන්ගේ හිතේ තියෙන කැට අදහසම මුල් කරගෙන වැරදි දේවලට යොමු වීමේ ආසාව මුල් කරගෙන සිදු කිරීම අලාජ්‍යතාවයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම කුක්කුච්ච කපතා කුක්කුච්ච කපතා කියලා කියන්නේ තමන්ට හරි වැරද්ද තේරුම් ගන්නට බැරිව සැකේ සාංකාරීය ප්‍රමේයම කළොත් හරිද? එහෙම කළොත් වැරදිද? කියලා මේ විදිහට කල්පනා කරමින් ඒ වැරද්ද සිදු කිරීම. ඕකුල්ල භගතා කියලා කියන්නේ තීරණයකට එන්න බැරිව. ඒ වගේම කාප්පි අකාප්පියේ කාප්පිය සංහිතා. කැපදේ පිළිබඳව මොදිතුන් වහන්සේලාට මේවා කැපයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කැපදේවල් හෝ අකපදේවල් පිළිබඳව අකමැදේ කැටයි කියන හැඟීමෙන් දැන් ඇලපුටු ආමේ සාදී ඇතිරේ ආදී මේ දේවල් සිත්තුන් වහන්සේලාට පාවිච්චි කරන්න සුදුසුයි. නමුත් ඒ අදහසේ පිළිකාගෙන අනිත් මේ කාන්තාවන් පරිමරණය කිරීම ආදී මේ දේවල් වැරදි. අදහසින් වැරදි දෘෂ්ටි අරගෙන පරිභෝග කරන්න යොමු වෙනවා. එතකොට ඒක තමයි අර ඇලැටෙලි හොඳ නම් මේකත් හොඳයි කියන අදහසින් අකක්කේ කප්පිය සංහිතාකෙන් හැංගීම. ඒ නිසා වැරදි සිදු කරනවා. අර අරිත්ත බික්කුන් වහන්සේ වගේ වැරද්දට යොමු වෙනවා. ඊළඟට කප්පියේ අකප්පිය සංහිතා කැපදේ පිළිබඳව ඇති වෙන අකප කියන හැංගීම මුල් කරගෙන වැරදි සිදු වෙනවා. ඒ වගේම සති සම්මෝහයෙන් ඒ කියන්නේ තමන් විනය පිළිබඳව දැනගෙන හිටියත් හදිස්සියේ තමන්ගේ පිළිමුලා වීම නිසා මේ වැරදි සිද්ධ වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඇවැත් වලින් අනාපත්ති සිදුවීම තුළ ආකාරනිකයාට පළවෙනි වෙලේ වැරද්ද සිදු කරපු වික්තුන් වහන්සේට වැරද්ද සිද්ධ වෙන්නේ නැහැ. වේදනාත්පත් වේදනාවේ පෙළෙනා වූ පුද්ගලයාට ඒ වගේම උම්මාසකත්ත උම්මාත්තක භික්ෂුව පුද්ගලයාට අවස් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම චිත්ත චිත්තස යක්ඛුම්මත්තක නමින් හඳුන්වන හිත භූතයන් විසින් හිත විසුරවලා දමලා තිබෙන පුද්ගලයාත් මේ මේ වැරද්දට හසු වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මේ පළමුවෙනි පරාජිකාවේ විස්තර ඊටාම කෙටියෙන් සඳහන් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට දෙවෙනි පරාජිකාව. දෙවෙනි පරාජිකාව යෝපන බික්ඛෝ ගාමාවා අරඤ්ඤාවා අදින්නම් තේය සංඝාතං ආදේය තථාරූපේ අදින්නාදානේ රාජානෝ චෝරං ගහිත්වා හනියුං වා බන්ධියුං වා පබ්බාජයුං වා චෝරෝ සි බාලෝ සි මූල්හෝ සි තේනෝ සි තේ තථාරූපං වික්ඛු අදින්නම් ආදිය මානෝ අයම්පි පරාජිකෝ හෝති අසංවාසෝ යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ගමෙන් හෝ පැලයෙන් හෝ තමන්ට නොදුන්නා වූ තමන්ට අයිති නොවන හිමියෙක් ඇති වස්තුවක් හොර හිතින් ගන්නේ නම් ඒ භික්ෂූන් වහන්සේද පරාජිකාපත්තියට පත් වෙනවා කියනක මේ කෙටි අදහස කෙටි තේරුම. එතකොට මේ පරාජිකාපත්තියට සිදුවෙන හොරකම නිසා හොරෙන් අනුන්සන්තක වස්තුව ගැනීම නිසා අනුන්සන්තක වස්තුවක් ගැනීමේදී පරාජිකාවට පොහොනා වස්තුවක ප්‍රමාණය කොපමණද? පාදං වා පාදාරහං වා පාදයක් හෝ ඒහා වටිනාකම ඇති දෙයක් කියන තේරුම එතකොට පාදයක් කියලා කියන්නේ කුමක්ද? පාදයක් කියලා කියන්නේ කහවණුවෙන් හතරෙන් කොටසක්. හතරෙන් කොටසක් ඉස්සර ඒ බුද්ධ කාලයේ ඒ රට රටවල් වල විශේෂයෙන් ඉන්දියාවේ මුදල් වශයෙන් පරිහරණය කරපු මිල මුදල් තමයි කහවණු නමින් හඳුන්වනු ලබන්නේ. එතකොට ඒ කහවණුවක් සඳහා රත්තරන් මදටියට පහක ප්‍රමාණයකුත් ඒ වගේම රිදී මද පියයට පහක ප්‍රමාණයකුත් තඹ මද පියයට 10ක ප්‍රමාණයකුත් එකට කලවම් කරලා ඒක හයි වීම සඳහා වී ඇටයක පමණ බර ඇතේ යකඩක් මිශ්‍රණය කරලා හදන හද ඒ අකුරු ඒ වගේම රූපාදී සටහන් කරමින් හදන කහවණුව තමයි නැත්නම් මුදල මුදල් වශයෙන් පරිහරණය කරන දේ තමයි කහවණු නමින් හඳුන්වනු ලබන්නේ. එතකොට මේ කහවණුවෙන් හතරෙන් කොටසක් තමයි පාදේ කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට මේ කහවණුවක වටිනාකම කොපමණ විදිහේ දෙයක්ද? කොයි විදිහේ ආකාරයේ දෙයක්ද කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. අද කාලේ භික්ෂූන් වහන්සේලාගේ පැවිද්ද පැවිදි ජීවිතය විනාශ කරන්නට ප්‍රධානම හේතු වෙන කාරණයක් තමයි මේ මිල මුදල් ආදී ප්‍රශ්න. මේ එතකොට ලිහිසියෙන් මහානකම නැති වෙන්න හේතුවක්. අද හිත පිනවන හිත ඇද ගන්න නොඑක් විදිහේ වස්තු දේවල් අද තිබෙනවා. ඒ නිසා ඒවට හිත ලිහිසියෙන් ඇදිලා යනවා. එතකොට නොදැනුවත්වම තමාගේ නොදැනුවත්කම නිසා අනවබෝධය නිසා මේ වැරද්ද ලෙහෙසියෙන් පහසුවෙන් සිද්ධ වෙන්න පුළුවන් මේ ආසාව නිසා. එතකොට ඒ අද කාලේ ලෝකේ කහවණු හැටියට නැත්තම් පවුම තමයි හඳුන්වනු ලබන්නේ. එතකොට මේ පවුමේ වටිනාකම පවුම් පාවිච්චි කරන්නේ එංගලන්තේ එංගලන්ත පවුමක වටිනාකම අද ලංකා මුදලින් බැලුවොත් රුපියල් 150 200ක් අතර වටිනාකමක්. එතකොට ඒකෙන් හතරෙන් පංගුවක්. ඒ කියන්නේ රුපියල් 50ක විතර වටිනාකම ඇති වස්තුවක් හෝ වටිනා දෙයක්. ඒ බඳු වටිනා දෙයක් හෝ ඒ බඳු මුදලක් අපි පරිහරණය කරනවා නම් හොර හිතින් ගන්නවා නම් ඒ හොර හිතින් ගැනීමේදී Taman ඒ ගන්ට අත තියෙනකොටම අත තියෙනකොටම මේ වස්තුව ගන්ට අත තියෙනකොටම ආමසන ආමසනය කියලා කියන අත ගානකොටම එහිදී දුෂ්කටයක් සිද්ධ වෙනවා දුෂ්කට සිද්ධ වෙනවා ඒ වගේ මේක හොල්ලනවා අල්ලලා හොල්ලනවා එතකොට පචිතයක් සිද්ධ වෙනවා අහට මෙහට අදිනවා. ඒ අදිනකොට 5000 පණය. 5000 පණයේදී තුල්ලක්ෂාපත්‍යක් සිද්ධ වෙනවා. ඊළඟට Taman ඒ වස්තුව තිබුණ තැනින් කෙසඟක් හෝ පමණ එහාට මෙහාට සිදු කළොත් ඒ තිබුණ තැන ප්‍රමාණයෙන් එහාට ඒ Taman පැත්තට අදිනවා නම් ඒ Taman පැත්තේ තිබුණ කෙලවරෙන් එහා පැත්තේ කෙලවර අඟලක් දශමයක් හෝ කෙස් ගහක් හෝ මෙහාට වුණා නම් Tamange මහානකම නැති වෙනවා අපරාධිකාපත්‍යයටපත් වෙනවා. ඉහළට එසෙව්වොත් අඟ කෙස් ගහක ප්‍රමාණයක් හෝ ඉස්සෙලා ගියා නම් මහානකම නැති වෙනවා. ආය Taman එක බිම තිබ්බත් වැඩක් නැහැ. එතන තිබ්බත් වැඩක් නැහැ. ඒ අදහසින් ඒ හොර අදහසින් ඒ වස්තුව ඇල්ලුවා නම් ගත්තා නම්. එතකොට මේ හොරකම සිද්ධ වෙන ආකාර 25ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපට ඒ ශික්ෂාපදෙන් රැකෙන්න ආරක්ෂා වෙන්න සුදුසු වෙන ආකාරයට. නානා භණ්ඩ පංචකය, ඒක භණ්ඩ පංචකය, සාහත්තික පංචකය, ඒ කුබ්බපයෝග පංචකය, තෙය්‍යහා තෙය්‍යාවහාර පංචකය ආදී වශයෙන් පංචක වශයෙන් පහකට බෙදලා තියෙනවා. එයින් නානාබණ්ඩ පංචකය කියලා කියන්නේ ආදීය, හරෙය්‍ය, අවහරෙය්‍ය, ඉරියාපතං විකෝපේය, ඨානාඨාවේය ආදී වශයෙන් හඳුන්වනවා ඒවා. එතකොට ඒ ඒවා පිළිබඳව දිගින් දිගට සාකච්ඡා කරන්නට කාල වේලාව නොවේ. දැන් අපි ඒවා නම් වශයෙන් පමණක් කියවාගෙන යනවා. ඒ වගේම එතකොට මේ නානා භණ්ඩ පංචකය කිව්වහම ඒකෙන් අචිත්තක අවිඥානක සවිඥානක පණ ඇති පණ නැති සියලු දේ පිළිබඳව එයින් සඳහන් වෙනවා. එවාගෙම ඒක බණ්ඩ පංචකය ඒත් අර විදිහමයි ආදීය හරේය ආවාරේය ඉරියාපතං විකෝපේය තානාඨාවේය කියන පහමයි ඒ සවිඥානක පණ ඇති පුද්ගලයන් පිළිබඳව සඳහන් වෙන්නේ ඒ පණ ඇති පුද්ගලයන් හොරකම් කිරීමේදී පැහැර ගැනීමේදී සිද්ධ වෙන ආකාරය. ඒ වගේම සාහත්තික පංචකය කියලා කියන්නේ සාහත්තික ආනත්තික නිස්සග්ගය අත්සාධක දුරනික්ෂේප කියලා හඳුන්වනු ලබනවා. ඒ වගේම පොබ්බපයෝග පංචකය පොබ්බපයෝග සහ පයෝග සංවිධාවහාර සංකේත කම්ම නිමිත්ත කම්ම නමින් හඳුන්වනවා. තේයාවහාර පංචකය තේයාවහාර පසය්‍යාවහාර පරිකප්පාවහාර පටිච්ඡන්නාවහාර කුසාවහාර කියලා මේ විදිහට ඒ හොරකම් කරන ආකාර පිළිබඳව 25 ආකාරයකින් සඳහන් වෙනවා. ඒ වගේම ඒ හොරකම තව භූමි වශයෙන් තිස් ආකාරයකට සිද්ධ වෙන්න පුළුවන් බුම්මට්ට, තලට්ට, ආකාශට්ට, භූමියේ ඇති දේවල්, ඒ වගේම පළත්ත කියන්නේ ගොඩබිමේ ඇති දේවල්, භූමිය කිව්වහම පොළව යට තියෙන දේවල්. පළත්ත කියලා කියන්නේ එලි මහනේ භූමිය උඩම පොළවේ උඩ තිබෙන දේවල්. ආකාසට්ට අහසේ තිබෙන දේවල් වේහාසට්ට ගස්වල ඒ වගේම කණුවල ආදී එල්ලලා තිබෙන දේවල් වැල්වල තිබෙන දේවල් ඒ වගේම නාවට්ට උදකට්ට ආදී වශයෙන් 30 ආකාරයකට මේ නිමිති වශයෙන් සඳහන් වෙනවා. ඉතින් ඒ බඳු තැන්වල තිබෙන ඒ බඳු දේවල් අනුන් සම්තක දේ Tamanට අයිති නැති දේ හොර හිතින් ගැනීම. ඒ විදිහට හොරකම් කිරීම තුලින් භික්ෂූන් වහන්සේගේ පැවිද්ද නැති වෙලා විනාශ වෙලා යනවා. එතකොට ඒ හොරකම පිළිබඳව සාකච්ඡා කිරීමේදී විශේෂයෙන් අපි දැනගන්නට ඕන කරන කරුණු රාශියක් තිබෙනවා. ඒ අතර ඒ වස්තුව හොරකම පිළිබඳව නිශ්චය කිරීමේදී ඒ වස්තුව කොහේ නිපදවපු දෙයක්ද ඒකේ කොහොම දෙයක්ද කියන එක පිළිබඳව ඉස්සලා තීරණය කරන්නට ඕන කරනවා. ඒ වගේම කාලය සමහර කාලවලදී සමහර දේවල් බඩු භාණ්ඩවල මිල ඉහළ පහළ යනවා. එතකොට ඒ භාණ්ඩයේ මිල අඩු කාලෙක හොරකම් කළා නම් පරාජිකා වෙන්නේ නැහැ. සමහ පාදයකට වඩා අඩු වටිනාකමක් ඇති දෙයක් නම් ඒක හොරකම සිද්ධ වෙන්නේ නැහැ. හොරකම සිද්ධ වෙනවා පරාජිකා වෙන්නේ නැහැ. දුෂ්කරයක් හෝ තුලසියක් හෝ සිද්ධ වෙනවා, පතිතයක් හෝ සිද්ධ වෙනවා. ඒ විදිහට තමන්ට බේරෙන්නට පුළුවන්කම ලැබෙනවා. දුෂ්කටයක් නම් දේශනාගාමිනී ආපත්‍යක් දේශනා කරලා නිදහස් වීමේ හැකියාව ඇති වෙනවා. වටිනාකම වැඩි කාලයක නම් පාදයකට වඩා වටිනාකම වැඩි නම් ඒ තුලින් ඒ මහානකම නැති වෙලා යනවා. ඒ නිසා කාලය පිළිබඳව හොයලා බලන්නට ඕන කරනවා. ඒ වගේම දේශය පිළිබඳව ඒ කියන්නේ බඩු භාණ්ඩ හදනකොට ඒ හදන රටේ හදන ප්‍රදේශයේ ඒ භාණ්ඩේ වටිනාකම අඩුයි. ඒ භාණ්ඩය පිටර දේශයකට ගියාම වටිනාකම වැඩි වෙනවා. ඒ නිසා දේශය පිළිබඳ හොරකම් කරපු දේශය පිළිබඳව හොයලා බලන්න ඕනේ කරනවා. ඒ වගේම අගය පිළිබඳවත් හොයන්න ඕනේ කරනවා. අගය කියන්නේ අලුත් එකක් නම් අලුත් භාණ්ඩේ වටිනාකම වැඩි. ඒක කැඩිලා, බිඳිලා, පරණ වෙච්ච එකක් නම් ඒකේ වටිනාකම අඩු වෙනවා. ඒ වගේම ඊළඟට පරිභෝගය. පරිභෝගය කියලා කියන්නේ ඒක අලුත්ම එකක්ද එහෙම නැත්නම් පරිභෝග කරලා පරිහරණය කරපු දෙයක්ද කියලා එතකොට බලන්ට වෙනවා. පරිහරණය කිරීම තුළින්ද ඒ වස්තුවේ වටිනාකම හීන වෙනවා නැති වෙලා යනවා. ඒ විදිහට ඒ හොරකම් කරපු වස්තුව පිළිබඳව වටිනාකම් කාල, දේශ, අගය, ඒ වගේම පරිභෝගය ආදී මේවා පිළිබඳව හොයලා කල්පනා කරලා විමසලා තමයි හොරකමකින් පරාජිකා වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නට වෙන්නේ, විමසන්නට වෙන්නේ. ඒ වගේම දුෂ්කට සිද්ධ වීමේදී විශේෂයෙන් මේ හොරකමේදී දුෂ්කට රාශියක් සිද්ධ වෙන්න ඉඩ තිබෙනවා. ඒ දුෂ්කට රාශිය හඳුන්වනවා පුබ්බ පයෝග දුක්කට සහ පයෝග දුක්කට අනාමාස දුක්කට දුරුපචින්න දුක්කට විනය දුක්කට ඥාත දුක්කට, පටිච්චව දුක්කට, ඥාති දුක්කට කියලා මේ විදිහට දුක්කට අටක් පිළිබඳව හඳුන්වනු ලබනවා. එතකොට මෙන්න මේවා මේ දුෂ්කර පිළිබඳව ඒවා තේරුම් ගන්නට ඕනේ වටහා ගන්නට ඕනේ කරන ඒ විශේෂයෙන් හොරකම් කිරීමේදී තාත්තරන් මුතුමැණි ආදී දේවල් අල්ලන්නට සුදුසු නැහැ වික්ෂුන් වහන්සේලාට ඒවා අල්ලනවා නම් ඒක අනාමාස දුෂ්කරයක් වෙනවා කෝපභායෝග කියලා කියන්නේ ඒ හොරකම සඳහා තමන් උදළු හොයනවා, යකඩින් හොයනවා, ඒ සඳහා පුද්ගලයන් හොයනවා, සහායකයන් හොයනවා. ඒ යනකොට පියවරක් පියවරක් වාතාන දුෂ්කර සිද්ධ වෙනවා. ඒ වගේම ඒ හොරකම සඳහා නිධානයක් වගේ දෙයක් ගන්නට නම් ඒ නිධානයේ තැන්පත් කර තිබෙන තැන ගස්කොලන් කපනවා, පොළව හාරනවා, තොත් අත්තරන් දානවා, ඒවට කියනවා සහපයෝග කියලා. මේ විදිහට ඒ හොරකමේදී දුක්කට රාශියක් සිද්ධ වෙනවා. මේ විදිහට ඒ දුක්කට පිළිබඳව තේරුම් ගන්නට ඕනේ, වටහා ගන්නට ඕනේ. ඉතින් මේ විදිහට ඒ හොරකම විශේෂයෙන් අර කාලේ වික්‍රෝන් වහන්සේලාට සිද්ධ වෙන ආපත්‍යක් පිළිබඳව මේ පහරාජ කාලෙන්නට හේතු වෙන විශේෂ කාරණයක් පිළිබඳව අපි දැනගන්නට ඕනේ. ඒ තමයි සංවිධාවහාර සංවිධානයේ වෙලා සිදු කරන දේවල්. ඒ සංවිධානය කියලා කිව්වහම වික්ටෝන් වහන්සේට විශේෂයෙන් සිද්ධ වෙනවා අර කාලයේදී මිලමුදල් පරිහරණය සිද්ධ වෙනවා. ඒකට මිලමුදල් කියලා කියන්නේ අනාමාස වස්තුවක්, නිස්සංගය වස්තුවක්. ඒවා පරිහරණයට සුදුසු නැහැ. ඒවා අයින් කළ යුතුයි, ඈත් කළ යුතුයි, ඒකෙන් දුර විය යුතුයි. මේ මිලමුදල් පරිහරණය සිදු කරනකොට ආශාව, සංහාව දිනු වෙනවා. ඒ සංහාව නිසා සිදු වෙන්නේ මේ ආණ්ඩුවේ රෙජිස්ටර් කරලා තිබෙන පිරිවෙන් ආයතන වලින් මහාන කරන හැදෙන්න බොහොම පහසුයි ඉඳෙති. ඒකට හේතුවක් තමයි ඒ සංවිධාව සංවිධානයේ වෙලා ඒ තමන් රෙජිස්ටර් කරලා තිබෙන පිරිවෙනේ ක්‍රිස්තියානි ගණන. ක්‍රිස්තියානි 10ක් 15ක් 20ක් ආදී වශයෙන් ඉන්නට පුළුවන්. එතකොට ඒ වික්තුන් වහන්සේලා අස්තුනාන එක්කෙනෙක් දෙන්නේ අඩු වුණා. ඒක රජයට දැක්විය යුතුයි. එසේ නොදන්නා ඒ ග්‍රාමයේ සත්‍යයේ පිරිවෙනේ ඉදිකටම වාස්වා ගන්නවා නම් ඒ වික්තුන් වෙනුවෙන් ලැබෙන පිරිවන් ගාස්තුවක් තිබෙනවා. ශිෂ්‍යයන් වෙනුවෙන් ලැබෙන ගාස්තුවක් තිබෙනවා. ඒ ගාස්තුව රජයට වංචා කරලා ගන්නකොට අන්න අපේ මහානකම නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා. එතකොට ඒ විදිහට තමන්ගේ පිළිවෙලින් නැති සිත්යන් ගණන් දක්වනවා නම් එතකොටත් මේ මහානකම නැති වෙනවා. ඉතින් මේක විශේෂයෙන් අපි තේරුම් ගන්නට ඕන වටහා ගන්නට ඕන වික්ෂුන් වහන්සේලා වශයෙන් අපේ මහානකම රැකගෙන අපේ පැවිද්ද හොඳින් ආරක්ෂා කරගෙන මේ කටයුතු සිදු කරන්නට අධ්‍යාපන කටයුතු ආදී සිදු කරන්නට අපි විශේෂයෙන් මෙහිදී අපි පිටත ගන්නට ඕන කරනවා අවබෝධ කරගන්නට ඕන කරනවා ඉතින් තවදුරටත් අපිට මේ පිළිබඳව සාකච්ඡා කරන්නට කාල වේලාව ඉඩ ප්‍රස්තාවක් ඇත්තේ නැහැ ස්වාමීන් වහන්සේ හවස පැමිණෙනවා ඉන් අනතුරුව අපට තවත් මේ පිළිබඳ දීර්ඝ විස්තර සාකච්ඡා කරන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේවා විස්තර කිරීමේදී අපේ ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් ඒ සඳහා පූජනීය ස්වාමින් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය අපට සමාව වචනය කරන්නට ඕන කරනවා. මෙතෙක් වෙලා අප මේ ශ්‍රවණය කරගත්ත මේ දැනුම් තේරුම් කරගත්ත මේ ශික්ෂාපදයන් තුළින් අපේ පැවිදි ජීවිතය නිවැරදිව පිරිසිදුව ආරක්ෂා කරගන්න බුද්ධ ශාසනය 5000ක් කල ආරක්ෂා කරගන්නට ශාසනය ආරක්ෂා කරගන්නට අප සෑම සියලු දෙනා වහන්සේටම මේ කුසලය හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව කරගනිමු. අද මේ කටයුතු සංවිධානය කරගත්ත ඒ පූජනීය ස්වාමීන් වහන්සේලාට ඒ වගේම වැඩමවලා පූජනීය ලොකු ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මේ මහා සංඝ රත්නයටත් මේ උපදවාගත් කුසලාංකාන්ත බලය නිදුක් නිරෝගී සුවපත්භාවයේ දීර්ඝායුෂ පිණිසම පවතිවා තම තමන් වහන්සේලාගේ සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන පාරමී ධර්ම සම්පූර්ණ කරගන්නටත් එවැගේම පැතු පැතු බෝධි වලින් උතුම් අමාමහ නිවලින් සම්පූර්ණකත් ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න